ධර්මානුශාසනාව කන් වහන්සේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත හා දුරස්ත අධ්‍යාපනංශයේ අංශාධිපති සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක රාගම දඹුව ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද පට්ටියවල මහින්ද ස්වාමින් වහන්සේ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 සංසානීති වේඔස්සේ ධර්ම ශ්‍රවණය කරන සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා මා දායකත්වය මුල් කරගෙන මෙහි මාතෘකාව වශයෙන් මම තබා ගත්තේ ඊට සුවිශේෂී සූත්‍ර දේශනාවක්. ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ එන සූත්‍ර දේශනාවකුයි අද මා මාතෘකා වශයෙන් තබා ගත්තේ. විශේෂයෙන් අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ පාළියේහි එන නිසග්ග වග්ගෙහි සූත්‍ර දේශනාවක් කිමත්ත සූත්‍රය. කිමත්ථ කිව්වහම අපි සිංහලට ගත්තොත් කිම අර්ථ සරලවම කිව්වොත් මොකද්ද මේකේ තේරුම? පින්වතුනි අපි සාමාන්‍ය ජීවිතේ මොන මොන හරි කරගෙන යනකොට හොඳ දේවල් වලදී නරක දේවල් වලදී සැපදායක දේවල් වලදී දුක්ඛදායක දේවල් වලදී සමහර වෙලාවලට අහනවා Tamante එක වදයක් වෙච්ච වෙලාවකදී වෙන්නත් පුළුවන්. හැමදාම කරන්න වෙන සිද්ධියක් සංසිද්ධියක් නිසා වෙන්නත් පුළුවන්. අනේ මොකද්ද මේකේ තේරුම කියලා අපි අහනවා නේද? ඒ වගේ අපූර්ව විග්‍රහයක් තමයි මේ කිමා අර්ථ කිමත්ත කියන මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ සූත්‍රයේ ආනන්ද හාමුදුරුවෝ අපි හැමෝම දන්නවා ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ බුදුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කරේ. ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක තනතුර බාරගනිද්දී බුදුහාමුදුරන්ට යම් යම් යෝජනා ටිකක් කරලා එකඟ කරගත්තා. ඒක යෝජනාවක් තමයි මට ප්‍රශ්නයක් ආවොත් ගැටලුවක් ආවොත් නොවලහා ඔබ වහන්සේකින් අවස් අහන්න මට අවස්ථාව තියෙන්න ඕන කියලා. ඔන්න එය ප්‍රයෝජනයටගෙන ආනන්ද හාමුදුරුව දවසක් අහනවා අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සාමීනි මොකද්ද මේකේ තේරුම මේ මොකේ තේරුමද කුමක් තේරුමද අහන්නේ? අහන්නේ කුමක්ද? කිමත්ත්‍යානි භන්තේ කුසලානි සීලානි සීල් රකින්න එකේ කුසල් කරන එකේ තේරුම මොකද්ද ස්වාමීනි අපූර්ව ප්‍රශ්නයක් නේද අහන්නේ අපූර්ව ප්‍රශ්නයක් දැන් සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ කායික, මානසික, වාචසික සංවරය. කයෙන් සිදුවනවා වැරදි තුනක් ප්‍රාණඝාත, කාමිත්‍යාචාර, අදත්තාචාර. සොරකම, ඒ වගේම ප්‍රාණඝාතය, වැරදි කම් සැපෙහි යෙදීම. අන්නේ තුنين ඈත්වීම කයෙන් සිදුවන වැරදි වලින් ඈත්වීම සීලයේ එක කොටසක් හැටියට අපි හඳුන්වනවා. ඒක වචනයෙන් සිදුවන වැරදි. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්ලාප ආදී වශයෙන්. සිතින් සිදුවන වැරදි. එතකොට මේ ආකාරයේ වශයෙන් ඇතිවෙන දස අකුසල් වලින් ඈත් වෙලා කුසල් වඩන එක අපි සීලය හැටියට හඳුන්වනවා. ආනන්දහඳුරෝ මේ මොනවද අහන්නේ? ආනන්දහඳුරෝ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙම සිල් රකින්න එකේ තේරුම මොකක්ද ස්වාමීනි කියලා. ඒ වගේම මේ කුසල් එහි අවසාන ඵලය කුසල් රැස් වෙන්නේ. එසේ කුසල් රැස් කිරීමේ ඵලය තේරුම මොකක්ද ස්වාමීනි කියලා. බලන්න හරි අපූර්ව ප්‍රශ්නයක් අහන්නේ. අහන්නේ ධර්ම භාණ්ඩාගාරික බුදුන් වහන්සේගේ උපස්ථායක ස්වාමීන් වහන්සේ. බුදුහාමුදුරුවෝ මිට අපූර්ව උත්තරයක් දෙනවා. ආනන්ද යම් පුජ්‍යලේ සිල් රකින්නවනම් කයින් වචනෙන් සිතින් සිදුවන වැරදි වලින් ඈත් වෙලා ඉන්නවනම් ඒ තුලින් ඔහු කුසල් වඩනවනම් ඒකේ තේරුම තමයි ඒකේ තේරුම තමයි මොකද්ද? නොපිවිලිසර බවක් හිතෙහි ඇති වෙනවා. අවිප්පපටිසාරෝ. නොවිපිලිසර බව කියන්නේ සිතේ කැළඹිලි සහගත බව, අවුල් බව, ව්‍යාකූල බව, මනසේ තුරන් වෙන්නේ කයින් සිදුවන වැරදි අපි ඈත් කරනවා නම් නොකර සිටිනවා නම් වචනයෙන් සිදුවන වැරදි ඈත් කරනවා නම් නොකර සිටිනවා නම් මනසින් සිදුවන වැරදි ඈත් කරනවා නම් නොකර සිටිනවා නම් එහි ඵලය තමයි සිත කලබල වෙන්නේ සිත කැළඹිලි සහගත බවටපත් වෙන්නේ නැහැ සිත අවුලටපත් වන්නේ නැහැ දැන් බලන්න අපිට තරහ ගිහිල්ලා ඉන්නේ කේන්ති ගිහිල්ලා ඉන්නේ. එහෙම වෙලාවල් වලදී අපි මොන හරි වැඩක් කරන්න ගියාම එක විදියකට වැඩක් කරන්න පුළුවන්ද? පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන්ද? කිසිම දෙයක් පිළිවෙලට අපිට කරන්න බෑ. ඒ යම් වැරදි වැඩක් කරලා අපි බයෙන්, ත්‍රාසයෙන්, එහෙම නැත්නම් කලකිරීමෙන්, එහෙම නැත්නම් දුකින් අපි ඉන්නෝ නම් එවැනි විතර අපේ මනස නිරවුල් කරගන්න අපිට බෑ. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්ද යම් කෙනෙක් සිල් රකින්නවා නම් සීලයෙන් යුක්ත නම් කුසල් වඩනවා නම් ඔහුගේ සිත සංසුන් ඔහුගේ සිත අවුලෙන් අවුලට පත්වන්නේ නැහැ ඔහුගේ සිත ගැටලුකාරී තත්වයටපත් වෙන්නේ නැහැ මේක අපිට හොඳට පැහැදිලි අපි දන්නවා අපේ අත්දැකීමෙන් අපි අවබෝධ කරගෙන තියෙනවා ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ඔන්න පින්වතුනි නැවත බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි පැහැදිලි කුසලයේ තේරුම කුමක්ද කියලා දැන් මම ඔබ වහන්සේගෙන් නැවත අසනවා කුමක්ද සිතේ කැළඹිලි සහගත බවින් ඈත්වීම සිත අවුල් නොවි පවත්වාගෙන යෑම සිත සංසුන් වීම මේකේ තේරුම මොකක්ද? සිත සංසුන් වීමේ අවුල් නොවීමේ තේරුම මොකක්ද? එහි ඵලය කුමක්ද? ඔන්න බුදුහාඳුර දේශනා කරනවා නැවත ආනන්ද යම් පුජ්‍යලේ කුසල් නිසා සීලය නිසා සිත නොසන්සුන්තාවයෙන් තොරව පාත්වාගෙන යනවා නම් සිත සංසුන් වෙලා තියෙනවා නම් සිත කැළඹිලි සහගත නොවි තියෙනවා නම් එහි තේරුම තමයි ආනන්ද ඔහුගේ සිත ප්‍රමෝදයටපත් වෙනවා හොඳට මතක තියාගන්න ප්‍රමෝදය කියන්නේ සතුට නෙමෙයි ප්‍රමෝදය කියන්නේ සතුට නෙමෙයි ප්‍රමෝදය කියලා කියන්නේ සිත උද්දාමයටපත් වෙනවා ඉපිලී යන ස්වභාවය. ඒක අපිට මූණෙන් දකින්න පුළුවන්, ඇස් වලින් දකින්න පුළුවන්. දැන් අවුලෙන් අවුලටපත් වෙච්ච මූණු, කලකිරුණු මූණු, පසුතැවුණු මූණු, තරහ ගිය මූණු, දුක හිතිච්ච මූණ අපිට අඳුර ගන්න පහසුයිනේ. මූණ කළු වෙලා බොහොම අවුල් සහගත බවක් මූණේ තියෙන්නේ. එතකොට මේ හැඟීම මනසෙන් ඇතිවන හැඟීම මුහුණෙන් ප්‍රක්ෂේපණය කරනවා ප්‍රදර්ශනය කරනවා දර්ශනය කරනවා හිතේ අවුල් නැත්නම් හිතේ ප්‍රශ්න නැත්නම් හිතේ ගැටලු නැත්නම් මොකද වෙන්නේ මුහුණ ප්‍රභාස්වර වෙනවා සිනහවෙන් පිරුණු මුහුණක් ලේ පිරුණු මුහුණක් ප්‍රසන්න මුහුණක් අපිට දකින්න පුළුවන්. එසේ ප්‍රසන්න වූ සුන්දර වූ අලංකාරවත් මුහුණක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඔහුගේ සිත උද්දාමයටපත් වෙලා තියෙනවා සිත උද්දාමයටපත් වෙලා තියෙනවා එතකොට මේ සිත උද්දාමයටපත් වෙලා තියෙන මොහොත ප්‍රසන්නව තියෙන මොහොත නැවත අපේ ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි එසේ ප්‍රසන්න වූ එසේ උද්දාමයටපත් වූ ස්වභාවයේ තේරුම මොකක්ද එහෙම වුණාම මොකද වෙන්නේ බුදුන් වහන්සේගෙන් අහනවා ආනන්ද යම් පුජ්‍යලේ සිතෙහි කලබලකාරී ස්වභාවය ඈත් කරගෙන කැළඹිලි සහගත ප්‍රමාණය ප්‍රවාහය ඈත් කරගෙන ඕස්ගේ සිත උද්දාමයටපත් වුනොත් ප්‍රමෝදයටපත් වුනොත් එහි ඵලය තමයි ප්‍රීතිය එම පුජ්‍යලයාගේ සිතෙහි හටගන්නවා අපූර්ව උත්තරයක් අපි හිතේ තියන් හිටියේ මෙච්චර කල් බොහෝ අය ප්‍රීතිය දැනෙනකොට අපි උද්දාමයටපත් වෙනවා කියලා ප්‍රීතිය ඇති කර ගැනීම නිසා අපි ප්‍රමෝදයටපත් වෙනවා කියලා හැබැයි බලන්න බුදුහාමුදුරුවෝ ඉතා මනෝවිද්‍යාත්මකව දාර්ශනිකව උන්වහන්සේ පැහැදිලි කරගන්නවා පැහැදිලි කරලා දෙනවා අපිට මොකක්ද ප්‍රීතිය ඇති වෙන්නත් අපේ මිනිස් සිතෙහි ප්‍රමෝදය කලින් හටගන්න ඕන ප්‍රමෝදය කියන්නේ හැඟීමක් ෆීලින් එකක් ඒතර මේ හැඟීම අපිට ප්‍රීතියට කලින් හටගත්තොත් පමණයි ප්‍රීතිය සඳහා මනසෙහි ඉඩ හැදෙන්නේ. ප්‍රීතිය ලබා ගැනීමට පෙර සූදානමයි ප්‍රමෝදයෙන් සිද්ධවන්නේ. යමෙකුට ප්‍රමෝදමත් වෙන්න බැරි නම් මනසින් උද්දාමයටපත් වෙන්න බැරි නම් ඔහුට ප්‍රීතිය පවත්වාගෙන යන්න බැරි වෙනවා. අපි සමහර පින්වතුන් දැකලා තියෙනවා විහාරස්ථානට එනවා, මල් පහන් පූජා කරනවා, බුදුන් වඳිනවා, සංගරත්නයට වඳිනවා. බොහෝ අය ඊටා ප්‍රසන්න සිතින් කරනවා. බොහෝ අය ඊටා සතුටින් කරනවා. සිනාමුසු මොහොනින් කරනවා. හැබැයි සමහරු ඔහේ කරන්නන් වාලේ මූනේ සිනහාවක් නැහැ. ප්‍රසාදයක් නැහැ. හැබැයි පිංකම් කරනවා. ඒතකොට බලන්න සමහර ක්‍රියාවන් අපිට කරන්න පුළුවන් මේ ප්‍රමෝදය කියන එක නැතුවත්. ඒකත් ක්‍රියාවක් තමයි. ඒකත් ඵලයක් තමයි. හැබැයි ඒක දැනෙන විදියට කරන ස්වභාවයට අපි කියනවා ප්‍රමෝදමත්ව කරන එක. ඒතර ප්‍රමෝදමත්ව යම් පුද්දලෙක් ඉන්නවා නම් ඔහු එහි ඵලය හැටියට භුක්ති විඳිනවා ප්‍රීතිය. ප්‍රීතිය. එහෙමනම් පින්වතුන් ඔබට තේරෙනවා ප්‍රීතිය ලබා ගන්න නම් අපේ ප්‍රමෝදය කියන හැඟීම කලින් මිනිස් සිතෙහි ඇති කර ගැනීම ඉතා වැදගත්. ඔන්න ආනන්ද හාමුදුරුව නැවත බුදුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි තථාගතයන් වහන්ස පැහැදිලි ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගන්නවා දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ප්‍රීතියේ තේරුම මොකක්ද ප්‍රීතිය පුච්චලේ තුල ඇති වුණාම මොකද වෙන්නේ මොකද වෙන්නේ බුදුන් වහන්සේ නැවත දේශනා කරනවා. ආනන්ද යම් පුජ්‍යල සිතක ප්‍රීතිය හටගත්තොත් ඒ ප්‍රීතිය හට ගැනීම නිසා එම පුජ්‍යලයා තුල සැහැල්ලු බවක් ඇති වෙනවා. පස්සද්ධිය හට ගන්නවා. මේ පස්සද්ධිය කියලා කියන්නේ චෛතසිකයක්. මේ චෛතසික පස්සද්ධි කියන චෛතසිකය කොටස් දෙකක් තියෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා. යම් පුජ්‍යලයේ ප්‍රීතියෙන් ඉන්නවා නම්, සතුටින් ඉන්නවා නම්, ඒ පුජ්‍යලයාගේ සිත සැහැල්ලු වෙනවා. චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. සිත සැහැල්ලුයි. ප්‍රශ්න නැහැ. අවුල් නැහැ. ලොකු ලොකු දේවල් ගැන හිතන්නේ නැහැ. හිතන්න අවශ්‍ය නැහැ. පස්සේ ඔහුගේ හිත සැහැල්ලු වෙනවා. සිත සැහැල්ලු වෙනවා වගේම කාය පස්සද්ධියත් ඇති වෙනවා. කාය පස්සද්ධිය කියලා කියන්නේ පින්වතුනි සිතුවිලි වල තියෙන සැහැල්ලු බව. මහා බරසාර දුක හිතෙන කලකිරෙන එහෙම සිතුවිලි එන්නේ නැහැ. හරි සැහැල්ලු සිතුවිලි හට ගන්නවා ප්‍රීතිය තියෙනකොට. දැන් තේරෙනව නේද? අපි හදන්නේ වෙන පාරක ගිහිල්ලා විමුක්තිය ළඟා කරගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඊටා පැහැදිලිව පියවරෙන් පියවර පහළ ඉඳලා උඩට යන හැටීමේ. එහෙමනම් සිතේ සැහැල්ලු බව, සිතුවිලි වල සැහැල්ලු බව ඇති කරගන්න නම් පින්වතුනි ඔබ කලින් ඇති කරගන්න ඕන කුමක්ද? ඔබෙහි සිතෙහි ප්‍රීතිය සිත සතුටින් පුරෝගත්තොත් විතරයි ඔබේ සිත ඔබට සැහැල්ලු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් සිත සතුටු කරගන්න මොනවද කරන්න ඕන? ඔබේ ගිහි ජීවිතය තෘප්තිමත් වෙන්න ඕන. ඔබේ පෞල් භූමිකාව තෘප්තිමත් වෙන්න ඕන. ඔබේ වෘත්තීය භූමිකාව, වෘත්තීය පරිසරය තෘප්තිමත් වෙන්න ඕන. වැඩ පරිසරය ඔබට හිත කරවෙන්න ඕන. එහෙනම් ඔබේ හිත සතුටටපත් වෙනවා. හිත සතුටටපත් වෙනකොට කුමක්ද වෙන්නේ? ඔබේ සිතුවිලි සහ සිත් සිත ප්‍රධාන වශයෙන් සැහැල්ලුවටපත් වෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගෙන් නැවත ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි තා පැහැදිලි. මට දැන් තියෙන ප්‍රශ්නේ මේ සිතේ සැහැල්ලු භවයේ තේරුම මොකක්ද? ඇයි සිතේ සැහැල්ලු බව ඇති කරගන්න ඕන? ආනන්ද යමෙකුගේ හිත සැහැල්ලු වුණොත් යමෙකුගේ සිතුවිලි සැහැල්ලු වුණොත් ඒ පුච්චලයාට සැපය ලැබෙනවා බලන්න ප්‍රීතියෙන් පමණක් සැපේ කරා යන්න බෑ. ප්‍රීතිය ළඟින් ඔහු ඊළඟට ඇති කරගන්න ඕන සිතෙහි සහ සිතුවිලි වල සැහැල්ලු බව. සිතෙහි සහ සිතුවිලි වල සැහැල්ලු බව ඇති වුණාම ඔහුට සැපය ලැබෙනවා. මොහොතක් හිතන්න පින්වතුනි ඔබට ඊටා සුව පහසු වාහන තියෙනවා. ඔබට ඊටා සුව පහසු නිදන කාමර තියෙනවා. නිදන කාමරවල ඊටා සුව පහසු මෙත්ත තියෙනවා. සුව පහසු ඊටා හොඳ ඔබට වාඩි වෙන්න පුළුවන් මේ පුටු තියෙනවා. හැබැයි ඊතා සුව පහසු ඇඳක උනත් ඔබ දිගා වෙලා හිටියට ඔබේ මනස අවුල් නම් සිත සතුටින් නෙවෙයි නම් ඒ මෙත්තෙන් ලැබෙන ආස්වාදය ඔබට ලබන්න බෑ. ඊතා සුව පහසු පුටුවක සයනයක අපි යම් පුටුවක වාඩි වෙලා හිටියත් ඒ සුව පහසු බව ඔබට විඳින්න බෑ ඔබේ මනස අවුල් නම්. ඔබ ගැටලුවක මුහුණ පාලා ඉන්නවා නම් ආරවුල් වල ඔබ ආරවුල් වල ඔබ යම් මට්ටමක සමහර වෙලාවට ගැටුම්කාරී ස්වභාවයෙන් ඉන්නවා නම් මොකද වෙන්නේ? ඔබට එහි වින්දනයක් ලබන්න බෑ. අවුරුදු ගාණක් එකට ආදරය කළ විවාහ වෙලා දෙන්න එකට හිටියත් ඔබ ආර්ථිකයෙන් මිරිකිලා නම් ඉන්නේ. වැඩ කරන ස්ථානයේ ඔබට වැඩ වැඩි වෙලා තියෙනවා. ඔබේ වැඩ ටික ඔබට වැඩ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. ඔබ ඉන්නේ ආතතියෙන් නම්, පීඩාකාරී ස්වභාවයෙන් නම් ඔබේ පෞල් ජීවිතය ඔබට සාර්ථකව ගත කරන්න බැරි වෙනවා. ඒ නිසායි මේ බුදුහාමුදුරුව පිළිවෙලින් පිළිවෙල අනුපිළිවෙලින් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ කුමක්ද? සතුට ඇති කර ගනිමින් සිත සංසුන් කරගෙන සැහැල්ලු කරගෙන සැපය කරා යන්න කියලා. දැන් ඊළඟට ආනන්ද හැමතුරු නැවත අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ සිතේ සැහැල්ලු බව නිසා සැහැල්ලු බව නිසා ඇති වෙනවා පුජ්‍යලයේගේ සැපය. සැපය. එසේනම් මේ සැපේ තේරුම මොකද්ද? සැප විඳින්නේ ඇයි මිනිස්සු? සැප විඳහම මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ ඊටත් කදිම උත්තරයක් දෙනවා. ආනන්ද, මිනිස්සෙක් සැප තමයි ඒ මිනිස්සයාට ඒ පුජ්‍යලයට සිත එකාරමුණකට ගන්න පුළුවන් වෙන්නේ. සිත සමාධිගත කරගන්න පුළුවන් වෙන්නේ. සමාධිය ඇති කරගන්න තියෙන ප්‍රබල හේතුව තමයි ඒ පුජ්‍යලයා සැප විඳින්න ඕන. සැපේ කිව්වහම පින්වතුනි නිබ්බාණං පරමං සුඛං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඊට මෙහා සැප හතරක් තව කියනවා. දේශනා කරනවා. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ අනවජ්‍ය සුඛ සැප හතරක් බලන්න කොච්චර අපූර්ව දර්ශනයක්ද කියලා දහමක්ද කියලා යම් පුජ්‍යලයක් Tamanට සැප සම්පත් තියෙන දේවල් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් මට ගයක් තියෙනවානේ මට ඉඩකඩම් ටික තියෙනවානේ මට ආදායම් මාර්ගයක් තියෙනවානේ මට හොඳ දුවදරුවෝ ටිකක් ඉන්නවානේ මට ආදරබර බිරිඳක් ඉන්නවනේ ආදරබර සාන්පුරුෂයෙක් ඉන්නවනේ මට හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවනේ කියලා මේ තියෙන දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් නම් අත්ති සුඛ භෝග සුඛ මට මේ තියෙන සම්පත් හොඳින් පරිහරණය කරගන්න පුළුවන් නේද මගේ සම්පත් වලින් මගේ ආදායමින් මං කාලා බීලා ජීවත් වෙනව නේද කියලා මට සතුට වෙන්න පුළුවන් නම් ඒක භෝග සුඛය. උදේට කන්න, දවල්ට කන්න, රැයට කන්න, තව කෙනෙකුට අතපාන්න වෙනව නම්, තව කෙනෙකුගෙන් ණයට ගන්න වෙනව නම්, තව කෙනෙක් නිසා මගේ ජීවිතේ පවත්වාගෙන යන්න වෙනව නම්, එතන සතුට නැහැ. ඒ නිසා සිත සම්පත් කරගන්න බෑ. ඒක සැපේ අවශ්‍යයි. අනනසුඛ මම ණය නැත්නම් ණය බැරින් මිලිකිලා නැත්නම් මට ඒක නිදහසේ නිදා ගන්න පුළුවන් එක හේතුවක්. ඒක සැපයක්. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ යම් තැනකට Taman ඇවිල්ලා ඉන්නවා නම් පින්වතුනි, එතන ආපස්සට බලනකොට මම අද මෙතන ඉන්නේ කාගේවත් තැනක් අරගෙන නෙමෙයි. කාගම කාගේ හරි දෙයක් බලෙන් කඩා වඩාගෙන නෙමෙයි. කාට හරි හිමි තැනක් මං අරගෙන නෙමෙයි මගේ සෝස්සාහයෙන් උත්සාහයෙන් මගේ ශක්තියෙන් කියලා මට සතුට වෙන්න පුළුවන් නම් ඒක අනවජ්‍ය සුවය. ඉතින් මෙන්න මේ ආකාරයෙන් සැප ලැබුවොත් යම් මිනිසෙක් එහි ඵලය ප්‍රතිඵලය තේරුම තමයි කුමක්ද? සමාධිගත වෙන්න පුළුවන් අපිට. සිත එක අරමුණකට ගන්න පුළුවන් අපිට. සිතේ කරමුණකට ගන්න පුළුවන්. ඔන්න ඊළඟට නැවත ආනන්ද හාමුදුරුව බුදුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තා පැහැදිලි. ඇයි අපි සිත සමාධිගත කරගන්න ඕන? සිත එකාරමුණකට තබා ගන්න ඕන ඇයි? ඒකේ තේරුම මොකද්ද ස්වාමීනි නැවත අහනවා. බුදුහාමුදුරුව දැන් ඊට පිළිතුරු ලෙස දේශනා කරනවා ආනන්ද යම් පුජ්‍යලේක හිත එක අරමුණකට આવොත් සමාධිගත වුණොත් ඔහුට පුළුවන් යථා භූත දස්සන ඥානය ඇති කරගන්න. යථා භූත දස්සන ඥානය කියලා කියන්නේ පින්තුනි කුමක්ද? යමක යථා ස්වභාවය යමක යථා ස්වභාවය ඒ විදිහටම අපිට තේරුම් ගන්න පුළුවන්. හුඟ ජීවිතේ පින්වතුනි අපිට ගැටලු ඇති වෙන්නෙම ප්‍රශ්න ඇති වෙන්නෙම ආරවුල් ඇති වෙන්නෙම යම් දෙයක් නිසි විදියට තේරුම් ගන්න බැරි වුණාම යම් ප්‍රශ්නයක් හරි විදියට තේරුම් ගන්න බැරි වුණාම යම් ගැටලුවක් හරි විදියට තේරුම් ගන්න බැරි වුණාම හුඟක් වෙලාවට හුඟක් දේවල් අපිට තේරුම් යන්නේ පස්සේ ඉතින් අපි කියනවා අනේ ඒ වෙලාවේ මට ඒක තේරුන්නේ නෑනේ. මම එච්චර හිතුවේ නෑනේ. ඒ වෙලාවේ මට ඕක හිතුණා නම් මම ওই විදිහට හැසිරෙන්නේ නෑනේ. අනේ ඉතින් මොකද කරන්නේ මට සමා වෙන්න. ඔහොම කියනවනේ. එහෙම වෙන්නේ ඇයි? අන්න යම් ගැටලුවක් ප්‍රශ්නයක් ආරවුලක් ආපු වෙලාවේ ඒ ස්වභාවය නිසි විදියට තේරුම් ගන්න තරම් මනස එක අරමුණක නැහැ. මනස එක අරමුණක නැති වෙන්න හේතුව අපි සැපසේ ඉඳලා නැහැ. අපි සැපසේ ඉන්න නම් කොහොමද වෙන්න ඕන? සිතේ සැහැල්ලු බව තියෙන්න ඕන. ඒ සඳහා ප්‍රීතිය හට ගන්න ඕන. ප්‍රීතිය සඳහා ප්‍රමෝදය ඇති වෙන්න ඕන. ප්‍රමෝදය සඳහා සිත කලබලකාරී ස්වභාවයෙන් ඈත් වෙන්න ඕන. සිත කලබලකාරී ස්වභාවයෙන් ඈත් වෙන්න නම් සීලය ඕන අපිට. අකුසල් වලින් තොර වෙන්න ඕන අපි. තේරුණා නේද? දැන් බලන්න යමක යථා ස්වභාවය අපිට තේරුම් ගන්න නම් බුදුහාඳුර දේශනා කරනවා ඒ පුජ්‍යලයා කලබලකාරී ස්වභාවයෙන් මිදුණු හැමතැනම හිත ගලාගෙන යන ස්වභාවයෙන් මිදුණු සිත ඒකාරමුණක තියාගෙන යමක් දිහා විචක්ෂණශීලීව බලන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. ඒක තමයි කියන්නේ යථා භූත ඥාන දර්ශනය. යමක යථා ස්වභාවය තේරුම් ගැනීම. ඔන්න ආනන්ද හාමුදුරුවෝ නැවතත් බුදුහාඳුරුගෙන් අහනවා පැහැදිලි ස්වාමීනි දැන් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? යථා භූත දර්ශනය නැත්නම් යමක යථා ස්වභාවය ඇති සැටියෙන් තේරුම් ගැනීම යමක යමක් නැද්ද ඒ නැති සැටියෙන් තේරුම් ගැනීම එහි ඵලය මොකද්ද? එහි තේරුම මොකක්ද? එහි තේරුම මොකක්ද? ඔන්න බුදුහාමුදුරුවෝ එවිට දේශනා කරනවා කොහොමද? මහණෙනි ආනන්ද එවිට යම් ප්‍රශ්නයක් ගැටලුවක් සංසිද්ධියක් යථා ස්වභාවයෙන් යමෙක් තේරුම් ගත්තොත් ඇති සැටියෙන් හෝ නැති සැටියෙන්. යමක් තියෙනවා නම් තියෙන විදිහට ගන්නවා නැත්නම් නැති සැටියෙන්. ඒ යථා ස්වභාවය තේරුම් ගත්තාම අපිට පුළුවන් ආනන්ද යමක් අවබෝධයෙන් අතාරින්න. යමක් අවබෝධයෙන් අතාරින්න අපිට පුළුවන්. අතාරින්න නෙමෙයි අවබෝධයෙන් අතාරින්න පුළුවන් අපිට. හුඟක් දේවල් පින්වතුනි අපි අතාරින්නේ නැහනේ. අපි දෙනවා කියලා දෙන්නේ අල්ලගෙනනේ. දෙනවා කියලා බොහෝ දේවල් දෙන්නේ අල්ලගෙන. ඒතකොට දෙන දෙයත් අල්ලගෙන දෙනවා නම් අපි එනම් මේ අතාරිනවා කියන එක පිළිබඳ අවබෝධයක් අපිට ඇත්තෙම නැහෙනි. පන්සලට අපි පහන් කණුවක් දෙනවා. පහන් කණුවට වඩා ලොකුයි බෝඩ් එකක් ගන්නවා. පන්සලට අපි මොනවා හරි අපි හිතමු ගේට්ටුවක් පූජා කරනවා ගේට්ටුවේ භාගයක තියෙන්නේ නම් දීමක් කරලා තියෙනවා වියදමක් කරලා තියෙනවා පරිත්‍යාගයක් කරලා තියෙනවා අනිත් පැත්තෙන් අල්ලගෙන තියෙනවා මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ මොකද යමක යථා ස්වභාවය අපි තේරුම් ගත්තේ නැති වුණාම අපි හැම වෙලාවෙම යමක් අල්ලගෙන තමයි දෙන්නේ දූ විවාහ කරලා දෙනවා පුතා විවාහ කරලා දෙනවා. හැම වෙලාවෙම මොකද කරන්නේ? සතියක් ගන්න ගිහිල්ලා හරි දූගේ විවාහය අස්සර පුතාගේ විවාහය අස්සර ඒ පෞල් ජීවිතය අස්සර ගිහිල්ලා අවසන පුතේ කෑවද ඊයේ කෑවද මොනවද ඉව්වේ ඔයා ඔයා හීල් බද්ද උදේටත් කන්නේ අර ළමයට නැගිටලා උයන්න බැරිද දැන් බලන්න පින්වතුනි සමහර අම්මලා ආදරේ නිසාම කරන වැරදි මේවා ඒ ඵලය මොකද්ද අර අලුත විවාහ වෙච්ච දරුවන්ගේ පවුලත් අවුල් වෙනවා. මොකද අත්හැරලා නැහැ, අතාරලා නැහැ අවබෝධයෙන්. මොකක් අම්මලා තාත්තලා කියනවා. අනේ ඉතින් දරුවෝ විවාහ කරලා දුන්නට ඒ දරුවා දැන් මේ වෙලාවේ බබා හම්බ වෙන්නේ නෝ අවබෝධයක් නැහැනේ යන්න ඕන. ළමයා හම්බුණාට පස්සේ ඊට පස්සේ ළමයා තාම පොඩි ඉන්නේ බලා ගන්න ඕන. ළමයා ලොකු මහත් වුණාට පස්සේ අනේ තාම මේ මොන්ටිසෝරි යනවා නේ. ඉතින් මම එක්කන් යනවා එක්කන් එනවා. ළමයා වැඩි වියට පැවුනාට පස්සේ ආයෙ ළමයා පස්සෙන් යනවා. ඔහොම ඔහොම ජීවිතේ ඒ අනිත්‍යයට පෞල් ජීවිතයේ අත්දැකීම් ලබන්න ඉඩ නොදී අම්මා තාත්තා ඉදින් මැදිහත් වීම අනවශ්‍ය විදියට එක පැත්තකින් ආදරයේ වගේ බව දැනුණට ඒ ඵලය තමයි විවාහ කුසලතා ඒ නව යෝන් පෞල තුල ඇති වෙන්නම දෙමව්පියෝ බාධාවක් වෙලා තියෙනවා. එහෙම නොවිය යුතුයි පින්වතුනි. ඔවුන්ගේ විවාහ කුසලතා හදාගන්න, ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න, වැරදි වැරදි ඉගෙන ගන්න. කත්වැරදි ඉගෙනුම් න්‍යාය කියලා කියන්නේ අපි බොහෝ වෙලා කුඩා කාලේ ඉඳලා වැරදුණු තැන් වලින් තමයි නිවැරදි තැනට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එහෙම ඉගෙන ගන්න අවස්ථාව පරිසරය උදා කරලා දෙන්න ඕන. ඒ නිසා පින්වතුනි යමක යථා ස්වභාවය තේරෙන්නේ නැති තාක්කල් අපිට යමක් අවබෝධයෙන් අතාරින්න බෑ. යමක් අවබෝධයෙන් අතාරින්න බෑ. ඔන්න බුදුහාමුදුරන්ගෙන් නැවත ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි පැහැදිලි අවබෝධයෙන්ම අතාරිනවා කියන්නේ මොකද්ද? ඒකේ තේරුම මොකද්ද? මහණෙනි ආනන්ද යම් පුජ්‍යලේක් හරි විදියට යමක් දැකලා අවබෝධ කරගෙන තේරුම් කරගෙන වැටහීමෙන් යුතුව යමක් ඇතෑරියොත් ඒ පුජ්‍යලයට පුළුවන් නොඇලී ඉන්න. ඇලෙන්නේ නැතුව ඉන්න. ගැටෙන්නේ නැතුව ඉන්න. දෙකම. නැත්නම් හිත හදාගන්න බෑ. සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මමයේ මගේ කියන තද බැඳීම ඇති වෙනවා. එහෙම නැත්නම් පටිඝය හට ගන්නත් පුළුවන්. තරහා සිතුවිලි ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න යමක් අවබෝධයෙන් අත්හරින්න හිත හදාගත්තොත් ඒ දේ ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සංසාරේ අපි ඇලෙන්නේ ඇයි? සංසාරේ අපි ඇලෙන්නේ අවබෝධයෙන් අපේ දේවල් අපේ දේවල් අපි අත්හැරලා නැහැ. අත්හරින්නත් අපි සූදානම් නැහැ. එතකොට අපේ ජීවිතයේ තියෙන බොහෝ දේවල් අටලෝ දහම කියන දහම තුල එකට කැටි වෙලා තියෙන්නේ. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක් මේ ඔක්කොම අපේ ජීවිතේ තියෙනවා. සැප තියෙනකොට උද්දාමයටපත් වෙන්න, දුක දැනුනහම අපි දුකටපත් වෙන්න, නිന്ദා කරනකොට පීඩාවට දුකටපත් වෙන්න, අපි වර්ණා කරනකොට අපි ඉලිප් වෙන්න, ඔහොම යෑම හරි පුජ්‍යලයක්, නිවැරදි පුජ්‍යලයක් කරන්නේ නැහැ. ඒ පුජ්‍යලය මැදිහත් සිතින් ඉවසනවා. එසේ ඉවසලා ඔහු යථාර්ථය තේරුම් ගන්නවා. එහෙනම් කිසි දෙයක තදින් ඇලෙන්නේ නැහැ. තදින් ඇලෙන්නේ නැහැ. ඔන්න ආනන්ද හාමුදුරුවෝ නැවත අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ පැහැදිලි හැබැයි නොයලීමේ තේරුම මොකද්ද කිසිම දෙයක ඇලෙන්නේ නැතුව ඉන්නවනම් ඒක තේරුම මොකද්ද ආනන්ද එතකොට තමයි මිනිස්සෙකුට නිදහස ලැබෙන්නේ. කුමක්ද මේ නිදහස? විමුක්තිය. විමුක්ති ඥාන දස්සනය. විමුක්තිය නැමැති ඥානය පහළ වෙන්නේය. විමුක්ති නැමැති ඥානය විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ නිර්වාණය. ප්‍රත්‍යක්ෂ කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ යමක අපි ඇලෙන්නේ නැති වුණාම නොඇලී ඉන්න පුළුවන් ශක්තිය අපිට ලැබුණාම ඔන්න පින්වතුනි හරි අපූර්ව කතන්දරයක් තමයි මේ එකිනෙක එකිනෙක ඔබට මා විග්‍රහ කරේ අපි හිතේ තැන් ඉන්නවා නිවන් දකින්න කාරි ලේසි මේ මේ පෞල් ජීවිතෙන් ඈත් වෙන්න ඕන දරුමල්ලෝ හරි වදයක් පෞල් භූමිකාව මහ කරදරයක් කැලේ ගිහිල්ලා වනගත වෙලා මම භාවනා කරලා නිවන් දකින්න වගේ දේවල් වලින් අපේ හිත පුරවගෙන ඉන්නවා. හැබැයි ඒකට කදිම උත්තරයක් තමයි මේ කිමත්ත සූත්‍රයෙන් දෙන්නේ. බොහෝ අය සාර්ථක ගිහි ජීවිතයක් ගත කරමින් තමයි යථාර්ථය තේරුම් ගැනීමෙන් අවසානයේ විමුක්තිය කරා ළඟා වෙන්නේ. ඒ ළඟාවීමේ මාර්ගයේ කලකිරීලා දුක හිතිලා ජීවිතේ පාවෙලා ගිහිල්ලා නිවන් දකින්න හදන එක නෙමෙයි හරි දේ ලස්සන ජීවිතයක් ගත කරලා සුන්දර පෞල් ජීවිතයක් ගත කරලා සතුටින් ඉඳලා යම් දවසක ඔබ යමක් යථා ස්වභාවයෙන් තේරුම් ගත්තද එතෙන් සිට ඔබට නිවන කරා විමුක්තිය කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා බලන්න අපි මුලට යමු. බුදුහාමුදුරු ඉස්සෙල්ලම අපිට දේශනා කරන්නේ කුමක්ද? නිවන් දකින්න නම් නිවන සාක්ෂාත් කරගන්න නම් විමුක්ති ඥාන දර්ශනය ලබා ගන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් පළමු පියවර ඔබේ පළමු අවස්ථාව ඔබේ කුමක්ද කුසලේහි යෙදෙන්න සීලේහි යෙදෙන්න සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්තයා නුවණැත්තා සීලය අඩිතාලම කරගෙන ඔහු පියවරෙන් පියවර ඉහළට යන එකයි මේ අර්ථය. දැන් බලන්න සීල සම්පන්න වුණොත් ගුණගරුක වුණොත් යම් පුජ්‍යලේ ඔහුගේ සිත කැළඹිලි සහගත බවින් මිදෙනවා. සංසුන් වෙනවා. එසේ කැළඹිලි සහගත බවින් මිදුනාම ඔහු ප්‍රමෝදයටපත් වෙනවා. අවුල් නෑ හිතේ. එහෙම හිත දුවන්නේ නෑ. ප්‍රමෝදයටපත් වෙනකොට ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලී යනවා. ප්‍රීතිය ඇති වෙනවා. ආතතිය හැදුනාම, වැඩ වැඩි වුණාම, ගැටලු ඇති වුණාම, ප්‍රශ්න වැඩි වුණාම ප්‍රීතිය කියන එක ඈත් වෙනවා අපේනේ. එතකොට එහෙම නොවුනාම ප්‍රීතියෙන් ඉන්නකොට අපේ හිත සැහැල්ලු වෙනවා, සිතුවිලි සැහැල්ලු වෙනවා, නිින්ද යනවා හොඳට. සුවසේ නිදා ගන්න පුළුවන්, සුවසේ නැති සුවසේ නැගිටින්න පුළුවන් අපිට. හොඳ අරමුණු එනවා, හොඳ සිතුවිලි එනවා අපිට. ඔන්න සිත සැහැල්ලු වෙනකොට සැපයි ඒක. අපි විඳින දේවල් හොඳට විඳින්න පුළුවන්. කොච්චර රසට උයාගත්තත් ප්‍රශ්න වැඩි නම්, අවුල් වැඩි නම්, ගැටලුකාරී ස්වභාවයෙන් යුක්ත නම් කන්න බෑ අපිට නේද? නිින්ද යන්නේ නැහැ කොච්චර සුව පහසු අපිට සායන තිබුණාට. අන්න බලන්න සැපය අවශ්‍යයි. සැපය තියෙනකොට තමයි සිත සමාධිගත කරගන්න පුළුවන්. සිත ඒ කර්මුණක තියාගන්න පුළුවන්. සිත එක අරමුණක තියාගන්න පුළුවන් වෙනකොට සිත සමාධිගත වුණොත් විතරයි පින්වතුනි යමක් හරි හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. ඊතර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වැඩ කරන තැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සිත ඒ කාර්මුණක තියාගෙන ඉන්නවා නම් විතරයි. ගෙදර ප්‍රශ්නයි, වැඩපොලේ ප්‍රශ්නයි, සමාජේ ප්‍රශ්නයි, වෙන වෙන තැන්වල ප්‍රශ්නයි. එහෙන් රූපවාහිනියෙන් ගන්න ඒවා ගුවන් විදුලියෙන් ගන්න හැරෙන් මෙහෙන් අරගෙන ප්‍රශ්න තමන්ගේ කරගෙන ගොඩ ගහගෙන ඒ ඇස්ෙන් තමන්ගේ සමහර ප්‍රශ්න විශ්ලේෂණය කරන්න ගියොත් අවබෝධ කරන්න ගියොත් මොකද වෙන්නේ පින්වතුනි ඒ පුජ්‍යලයට ඒ ප්‍රශ්නය හෝ ගැටලුව හෝ ඒ සංසිද්ධිය තේරුම් ගන්න බැරුව යනවා ඒ නිසා සිතේ කාර්මුණක තබා ගැනීම හරි වැදගත්. ඒ සඳහා සැපය ඔබට ඊට වැදගත්. ඔන්න දැන් තේරෙනවා නේද? යමක් හරියට තේරුම් ගත්තාම වටහා ගත්තාම අවබෝධ කරගත්තාම සැබවින්ම සමහර දේවල් ඔබට අවබෝධයෙන් අතාරින්න පුළුවන්. තනතුරු තානාන්තර පවා ඔබට අතාරින්න පුළුවන්. සමහර ජීවිතයේ සමහර දේවල් ඔබට අතාරින්න පුළුවන්. හිතන්න යම් කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. යම් කෙනෙක් නොකල යුතු වැරදි චර්යාවන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඇයි ඒවෙන් මිදෙන්න බැරි? ඊට මූල හේතු යථා ස්වභාවයෙන් තේරුම් ගන්න තරම් ඔහුට ශක්තියක් නැහැ. යථා ස්වභාවයෙන් තේරුම් ගන්න තරම් ඔහුගේ මනස නිර්වුල් නැහැ. මනස නිර්වුල් කරගන්න තරම් ඔහු සැප විඳින්නේ නැහැ. සැප හොට දැනෙන්නේ නැහැ. සැප විඳින්න බැරි ඔහුගේ සිත සහ සිතුවිලි සංසුන් නැහැ. ඒක පිළිවෙලෙන් පිළිවෙල තේරුම් ගන්න ඕන. සමහර දේවල් ඔබට අතාරින්න ඕන, නොඇලී ඉන්න ඕන. සමහර අපේ සමාජයේ අපි දකින සංසිද්ධි වලදී අපි දකිනවා තමන් ආදරය කරපු කෙනාට ඒ ආදරේ නොලැබීම නිසා 30ක් අරගෙන 18 පොලකට ඇනලා මරණ තරම් වේගයක් හදාගන්න පුළුවන් මිනිස්සු එහෙම වෙන්නේ ඇයි? Tamanට අවබෝධයෙන් යමක් අත්හරින්න බැරි කම. අවබෝධයෙන් යමක් අත්හරින්න බැරි වුණාම පින්වතුනි කුමක්ද වෙන්නේ? ඒ පුජ්‍යලයා හැම වෙලාවෙම ඇලි ගලී ඉන්න බලනවා. ඒ නිසා ඔහුට විමුක්ති ඥාන දර්ශනය සහ ඒවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙනවා. එසේනම් පින්වතුනි අද ධර්ම දේශනාවේදී මා ඔබට පැවසුවේ දේශනා කරන්නට යෙදුනේ ඔබ ලස්සනට ඉන්නෝ නම් සුන්දරව ඉන්නෝ නම් අනුන්ට කරදරයක් නැතුව ඉන්නෝ නම් තමන්ට කරදරයක් නැතුව ඉන්නෝ නම් ඔබට කයෙන් වචනයෙන් මනසෙන් සිදුවන වැරදි වලින් ඈත් වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ සතුටේ පදනම විමුක්තියේ පදනම එසේ සතුටෙන් සුන්දර ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා නම් දරුවෝ දෙමව්පියෝ එක්ක සුන්දර වටපිටාවක ජීවත් වෙනවා නම් කනදේ රසවත්ව කනවා නම් ඒක විඳිනවා නම් නිදා ගන්නකොට බොහොම සතුටින් ඔබට නිදා ගන්න පුළුවන් පරිසරයක් සකස් වෙලා තියෙනවා නම් ඔබට මේ පරිසරයේ ලස්සනට විඳින්න පුළුවන් නම් සුන්දරව ඒක තමයි නිවනේ මාවත සකස් වෙන්නේ එතනින්. ගෙදර අවුල් නම් සාමිපුරුෂයා බින්දර බිරිඳ අතර ගැටලු නම් ආරවුල් නම් දෙමව්පියෝ දරුවෝ අතර ප්‍රශ්න නම් ගැටලු නම් ආර්ථිකය ඔබට ප්‍රශ්නයක් නම් ඔබට ඉන්න නිසි තැනක් නැත්නම් කුලියට නම් ඉන්නේ මුදල් හොයාගන්න පිළිබඳ ගැටලු නම් එහෙනම් ඔබේ ගෘහ කළමනාකරණය පිළිබඳ ඔබට ප්‍රශ්න තියෙනවා පෞල් ජීවිතය පිළිබඳව අපට ප්‍රශ්න තියෙනවා. මේ සියලු ප්‍රශ්න ඔස්සේ අපි හොයාගෙන බලාගෙන යනකොට අවසාන ප්‍රතිඵලය වෙන්නේ කුමක්ද පින්වතුනි? ඔබ ඉන්නේ සතුටින් නෙවෙයි. ඔබ විඳින්නේ සැප නෙවෙයි. ඔබ සතුටින් නෙවෙයි නම් ඉන්නේ. ඔබ විඳින්නේ සැප නොවේයි නම් ඔබේ සිත කවදාවත් ඔබට සමාධිගත කරගන්න බැරුව යනවා. සිත සමාධිගත කරගන්න බැරි වුණොත් එහි ඵලය වෙන්නේ යමක් යථා ස්වභාවයෙන් ඔබට තේරුම් ගන්න බැරි වෙනවා. යමක් යථා ස්වභාවයෙන් තේරුම් ගන්න බැරි වුණාම යම් යම් දේවල් ඔබට අවබෝධයෙන් අත්හරින්න බැරි වෙනවා. යමක් අවබෝධයෙන් අත්හරින්න බැරි වුණාම ඔබට නොඇලී ඉන්න බැරි වෙනවා. යම් යම් දේවල් වල ඇලෙනවා, ඇබ්බැහි වෙනවා. එහෙම ඇබ්බැහි නොවි ඉන්න බැරි වුණාම ජීවිතේ ඔබේ අඳුර වෙනවා. එහෙනම් යමක් අවබෝධයෙන් අතාරින්න නම් යමක් යථා ස්වභාවයෙන් තේරුම් ගන්න ඕන. නොඇලී ඉන්න පුළුවන්. එසේ නොඇලී ඉන්න පුජ්‍යලයාටයි පින්වතුනි දවසක නිර්වාණගාමී මාර්ගයට යන්න පුළුවන්. ඒ සඳහා ඔබේ ජීවිතය සුඛිත මුදිත වේවා, ඔබේ සිත නිර්වුල් වේවා, මනස නිර්වුල් වේවා, ඔබේ පෞල් ජීවිතයේ සුන්දර ජීවිතයක් බවට පත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මෙම ධර්මාවබෝධය ඔබේ ආර්ථික සුරක්ෂිතතාවය පිණිස පෞල් සුරක්ෂිතතාවය පිළිබඳ සමාජ සුරක්ෂිතතාවය පිළිබඳවම ඉවහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව පිටිවහලක්ම වේවා තෙරුවන් සරණයි අපි හැම දිනාම දෙවියන්ට පින් දෙමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං ධර්මශ්‍රවණානි සංසයෙන් ඔබ සෑම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා සාදු කියන්න සාදු සාදු සාදු සුපින්නුතුනි ඒ අවසන් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘතහා දුරස්ත අධ්‍යාපනංශයේ අංශාධිපති සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක රාගම දඹුව ශ්‍රී ලංකාරාම ආධිපති පූජ්‍යපාද පට්ටියවල මහින්ද ස්වාමින් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට මෙවැනිම විචිත්‍රවත් ධර්මදේශනා පැවැත්වීම සඳහා සම්බුදු සසුනට අමිල මෙහෙවරක් කරන්නටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම සඳහා අපි සියලු දෙනාම සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු